ඔව්. ඒ වගේම මේ මේ වර්ගයේ තියෙන සූත්‍ර වලින් සූත්‍ර අතුරින් මහා නිදාන, සක්කපඤ්ඤ, මහා සතිපට්ඨාන, පායාසිරාජන්. මෙන්න මේ සූත්‍ර ධර්මමය වශයෙන් ඉතා වැදගත් සූත්‍ර. එතකොට අපිට මේකෙන්ම තව මතුවෙන කාරණාවක් තමයි එතකොට අනිත් සූත්‍රවල ඊතරම්ම ධර්මමය වටිනාකමක් නැහැ කියන එක. ඒක ඉදිරියේදී සූත්‍ර ගැන සාකච්ඡා කරද්දී ඔබ වහන්සේලාට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ හැරුණුකොට මහා පරිනිබ්බාන සූත්‍රයේ යම් යම් ධර්ම කාරණා අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට මම මුලින් සඳහන් කළා සීලස්කන්ධ වර්ගයේදී බුදුන් වහන්සේ නිරූපණය කරන්නේ මොන වගේ විදිහටද? ඒතර මෙතනදී බුදුන් වහන්සේ නිරූපණය කරන්නේ අ විශේෂයෙන්ම උත්තරීතර මිනිස්සෙක් විදිහට. ඒ කියන්නේ මහා පුරුෂ ලක්ෂණ සහිත උත්තරීතර මිනිසෙක් විදිහට නිරූපණය කරන්න බව දැක ගන්න පුළුවන්. ඒ වගේම බෝධිසත්ව සංකල්පය පිළිබඳව සහ අතීත බුදුවරුන් පිළිබඳවත් ඉතාමත් විස්තරාත්මකව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා මේ මහා වර්ගයේ තියෙන සූත්‍ර දේශනාවල. දේව විශ්වාස, මිත්‍යා ප්‍රබන්ධ, අතීත ප්‍රවෘත්ති පිළිබඳව මේ වර්ගයේ ගොඩාක් කඩුව ඇතුළත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ මහා සුදර්ශන සූත්‍රය ගත්තම පැරණි පුරාවෘත්තයක් තමයි මේ මහා සුදර්ශන සූත්‍රයේ. ඒ වගේම මහා ගෝවින්ද මහා ප්‍රධාන සූත්‍රත් මේ ගණයටම අයත් වෙනවා. දේව විශ්වාසය, යක්ෂ කතා, මිත්‍යා ප්‍රබන්ධ මේ වර්ගයේ තියෙන සූත්‍රවල බහුලවම ඇතුළත් වෙනවා. ඒවා අපි ඉස්සරහට සූත්‍ර එක ගානේ සාකච්ඡා කරනවා. ඒ වගේදී මේ කාරණා තවදුරටත් ඔබ වහන්සේලාට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ ආතානාති සූත්‍රය කියන එකත් ඉතා විශේෂ සූත්‍රයක්. මහා වර්ගයේ තියෙන ගොඩාක් උගතුන් අදහස් පළ කරන ආතානාති සූත්‍රයේ පසුකාලීනයි කියලා. මහායාන බලපෑමින් සකස් වුණු සූත්‍ර දේශනාවක් කියලා. ඊළඟ පාටික වර්ග. පාටික කියන නම මේ වර්ගයට යෙදෙන්නේ පළවෙනිම සූත්‍රයේ නම තමයි මේ වර්ගයට යොදලා තියෙන්නේ. ඒකට ඒකත් විශේෂ කාරණාවක්. එතකොට මේ වර්ගයේ තියෙන සූත්‍ර 11ක් තියෙනවා. ඒ 11න් පුද්ගල නාමයෙන් හඳුන්වලා තියෙන්නේ පාටික සූත්‍රය සහ සිගාල කියන සූත්‍ර දෙක පමණයි. උදුබ්බරික සීහනාදේ කියන සූත්‍රයේට ඒ නම යෙදින්නේ ඒ දේශනාව උදුම්බරිකාවෙහි ඒ කියන්නේ පිරිවැදී ආරාමයකදී දේශනා කරන ලද නිසා ඒ වගේම මේ සූත් මේ පාටික වර්ගයේ තියෙන අවසාන සූත්‍ර දෙක තමයි සංගීති සහ දසුත්‍ර කියන සූත්‍ර. ඒතර සංගීති කියන නම ඒ සූත්‍රයට යෙදෙන්නේ විවිධ කාරණා ඒක රාශී කරලා විවිධ දහම් කොටස් ඒක රාශී කරලා සංග්‍රහ කරලා තියෙන සූත්‍ර දේශනාවක් නිසා. දසුත්තර කියන නම ඒ සූත්‍රයට යෙදෙන්නේ ඒකෝත්තර ක්‍රමයට ඒ කියන්නේ 1 2 3 ආදී විදිහට සංඛ්‍යා ක්‍රමයෙන් ධර්මය සංග්‍රහ කරලා තියෙන ස්වરૂපයේ තියෙන නිසා. ඒ වගේම මේ මේ මහා පාටික වර්ගයේ තියෙන සූත්‍රවල ධාතා භාවිතය ගැන සාකච්ඡා කළොත් එහෙම මේ වර්ගයේ මුල් සූත්‍ර 6 සහ අවසාන සූත්‍ර 2 ධාතා දකින්න ලැබෙන්නේ නැහැ. මුල් තුන්වෙනි අම්බට්ට සූත්‍රයේදී අම්බට්ට සූත්‍රයේ තියෙන ගාථාවක් නැවත අග්ගඤ්ඤ සූත්‍රයේදී දකින්න ලැබෙනවා අග්ගඤ්ඤ සූත්‍රයේ මේ වගේ තුන්වෙනියට තියෙන සූත්‍රයක්. ඒකට අම්බට්ට සූත්‍රයේ තියෙන ගාථාවක් මේ පළවෙනි වර්ගයේ තමයි අම්බට්ට සූත්‍රයේ තියෙන. ඒකේ තියෙන ගාථාවක් අග්ගඤ්ඤ සූත්‍රයේ නැවතත් දැක ගන්න ලැබෙනවා. ඒ හැරුණකොට, ඒ ගාථාව හැරුණකොට මේ වර්ගයේ තියෙන පළවෙනි සූත්‍ර හයේ සහ අවසාන සූත්‍ර දෙකේ ගාථා දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට සම්පූර්ණයෙන්ම ගද්‍ය ශෛලියෙන් තමයි භාවිත වෙලා ගද්‍ය ශෛලිය තමයි භාවිත වෙලා තියෙන්නේ. ලක්කන සූත්‍රය සහ සිගාල සූත්‍රය. පද්‍ය බාහුල්‍යයෙන් යුක්ත සූත්‍රය. ඒ වගේම ආටානාටිය සූත්‍රය ගත්තාම ආටානාටිය සූත්‍රයේ බොහෝ ප්‍රමාණයක් ගාථා මාධ්‍යයෙන් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. එතරම් ගාථා ඇතුළත් තවත් සූත්‍රයක් මේ දීඝනිකායේ නැති තරම් කියලා අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපි මුලින් පොඩි වෙනස්කමක් කරන්න වෙනවා. මෙතන මේ ආටානාට්‍ය අපි පොඩ්ඩක් මුලට ගිහිල්ලා බලමු. ඔව්. ආටානාටි සූත්‍රය මම මහා වග්ගයේ කොටසකට අදාළව තමයි මේ මෙතන විස්තරය දාලා තියෙන්නේ. ඔව්. මේ හරිය මම ඔව් ආටානාටි සූත්‍රයේ මේ මහා වර්ගයට අදාළව කාරණාවක් ඉදිරි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක පාටික වර්ගයේ කොටසට යන්න ඕනේ. ඒක මම මේ ප්‍රසන්ටේෂන් එකේ PDF කොපිය දෙද්දි මම හදලා එවන්නම්. දැන් ඔබ වහන්සේලා ඒක ඒ විදිහට තේරුම් ගන්න මේක ආතානාටි කොට සූත්‍රයට අදාළ ඒ කොටස මේ පාටික වර්ගයේ සූත්‍ර කොටසට වැටෙනවා. හරි. ඊළඟට මේ පාටික වර්ගී ගාථා මාධ්‍ය භාවිතය ගැන සාකච්ඡා කළොත් චීලක්කන්ද වර්ගයේ ඊට අඩුවෙන් භාවිත වුණු ගාථා මාධ්‍ය මහා වර්ගයේදී ව්‍යාප්ත වෙලා තියෙන ස්වરૂපය දැක ගන්න පුළුවන්. පාටික වර්ගයේදී එය අලුත් ස්වરૂපයකින් වැඩි දියුණුව වෙලා තියෙන බව තහවුරු කරගන්න පුළුවන් මේ ආටානාටි සූත්‍ර වගේ දේශනා දිහා අවධානය යොමු කරද්දී ඉන්නේ ඒ කාරණා තමයි මේ වර්ග තුනට අදාළව සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි ඊළඟට එක් එක් සූත්‍රයේ පිළිබඳව දැන් ලොකු විස්තර සඳහන් වෙනවා. නමුත් දීර්ඝව සාකච්ඡා කරන්න වේලාව අපිට තරම් නැති නිසා අපි මේ කාරණාව වහන්සලා කියවලා හරි සරලව තේරුම් ගන්න පුළුවන්. අපි සූත්‍රයක් දෙකක් කිහිපයක් සාකච්ඡා කරලා බලමු කොහොමද මේ මේ සූත්‍ර පිළිබඳව කාරණා අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා මේ මේ ප්‍රසන්ටේෂන් එක තුල බ්‍රහ්මජාල සූත්‍රය. දොර සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනිම සූත්‍ර දේශනාව බ්‍රහ්මජාල සූත්‍රය. ඒතර බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරන්නේ අම්බලට්ටිකා කියන උයනේදී උද්‍යානයේදී. ඒතර භික්ෂුන් වහන්සේලාට තමයි මේක දේශනා කරන්නේ. ඒතර මේකේ මුල සඳහන් වෙන්නේ බුදුහාමුදුරෝ ශ්‍රාවක සංඝයා සමග රජගහනුවර සහ නාලන්දාව අතර වුණු දීර්ඝ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ ගමනටම ඒ ගමන් මාර්ගයේම සුප්පිය සහ සුප්පිය පරිබ්‍රාජකයා සහ බ්‍රහ්මදත්තයාගේ ශිෂ්‍යයත් ගමන් කරමින් ඉන්නවා. එතකොට මේ යාන අතරමඟ දිගටම සුප්පිය පරිබ්‍රාජකයා තුනරුවන්ට පරිභව කරනවා නිඳා කරනවා. හැබැයි එයාගේ ශිෂ්‍යාව වන බ්‍රහ්මදත්ත තුනරුවන්ගේ ಗುಣ ප්‍රකාශ කරමින් තමයි මේ ගමනේ යන්නේ. මේ රැබෝ වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ශ්‍රාවක සංඝයා සමග අම්බලට්ටිකා කියන උයනේ නවාතැන් ගන්නවා. සුප්පිය පරිබ්‍රාජකයා සහ බ්‍රහ්මදත්තත් ඒ උයනේම නවාතැන් ගන්නවා. දැන් බුදුහාමුදුරුවෝ ශ්‍රාවක සංඝයා රැස් වෙලා මේ සුප්පිය සහ බ්‍රහ්මදත්ත දෙදෙනාගේ විවාදය ගැන මේ විදිහට බුදුහාමුදුරන්ට දැනවැදුණු තේරුවන්ට නිගා කළ ආකාරයත් බ්‍රහ්මදත්ත තෙරුවන්ගේ ගුණ කී ආකාරයත් පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්න භික්ෂුන් වහන්සේලා. ඒ අවස්ථාවට බුදුහාමුදුරුව වැඩම කළ කරලා තමයි මේ දේශනාව පවත්වන්නේ. එතකොට මේ සූත්‍ර බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන්නේ විශේෂයෙන්ම එකල ಭಾರತ සමාජයේ පැතිරලා තිබුණු විවිධ දෘෂ්ටි පිළිබඳව දෙසටක් දෘෂ්ටීන් පිළිබඳව සාකච්ඡා වුණා. මෙහි විවිධ නම් වලින් දෘෂ්ටීන් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. කේවල සාස්වතවාදී, ඒකත්ව සාස්වතවාදී, අන්තානන්තික ශාස්ත්‍රවාදී, අමරාවිච්ඡේපවාදී, අදිච්ච සමුප්පන්නවාදී මේ ආදී එසටක් දෘෂ්ටීන් පිළිබඳව. ඒ වගේම ඒවායේ નિસારුකම පිළිබඳව සහ ඉතාල ಭಾರತීය පැවතුණු ඇදහිලි විශ්වාස චාරිත්‍ර වාරිත්‍ර ආදී පිළිබඳව. ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධව චුල්ල සීල මහා සීල මධ්‍යම සීල මහා සීල පිළිබඳවත් පටිච්ච සමුප්පාදයේ පිළිබඳවත් දේශනා මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම බ්‍රහ්මජාල සූත්‍රය කියන්නේ දඹදිව පැතිරිලා තිබුණු දර්ශනවාද හා පූජා ඇදහිලි පිළිබඳව තුලනාත්මක විග්‍රහයක් විදිහට සඳහන් කරන්න පුළුවන් ඒ සියලු දර්ශන හා පුද පූජා පිළිබඳව සිදු කරන විග්‍රහයක් තුලනාත්මකව සිදු කරන විග්‍රහයක් විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ වගේම මේ බ්‍රහ්මජාල සූත්‍රය නවංග සත්ව ශාසනයේ වෙය්‍යාකරණ අංගෙහිලා ගෙනිය යුතු සූත්‍රයක් විදිහට අටුවාවේදී සඳහන් කරලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවේදීම මේ සූත්‍රය මෙන්න මේ නම් වලින් හඳුන්වන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවම සඳහන් කරනවා. ඒ තමයි අත්ථජාල, ධම්මජාල, දිට්ඨිජාල, භ්‍රමජාල, අනුත්තර සංගාම විජේ. එතකොට මේ නම් පහෙන් සංගීතකාරක තෙරවරු බ්‍රහ්මජාල කියන නම තමයි භාවිත කරලා තියෙන්නේ. ඒකටත් විශේෂ කාරණාවක් මුල් වෙන්න ඇති. මොකද බ්‍රහ්ම පදාර්ථය බ්‍රහ්ම කියන මේ සංකල්පය ಭಾರತේ ඉතා ඉහළින් තිබුණු සංකල්පයක්. ඒකොට ඊට අදාළව තමයි මුළු මහත් සමාජයේම දෘෂ්ටි ජාලාවකින් වෙලීගෙන තිබුණේ. අන්න ඒ බව පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් නිසා මේ සූත්‍ර දේශනාවට බ්‍රහ්මජාල කියන සූත්‍රය යොදා ගන්න ඇති කියලා අපිට අදහස් කරන්න පුළුවන්. ඊළඟ සාමාන්‍යඵල සූත්‍රය එක රජගහනුවර ජීවක ගේ අඹවියනේ බුදුහාමුදුරෝ වැඩ වාසය කරදී දේශනා කරන සූත්‍රයක් කොසල් රජු ඇතුළු පිරිසට කොසල් රජතුමා රාත්‍රියේ බුදුහාමුදුරුව දකින්න අදහසක් පහළ වෙලා රාත්‍රියේම තමන්ගේ පිරිස්සමක බුදුහාමුදුරුව හමු වෙන්න යනවා මේ ජීවක වෛද්‍යවරයා මේ බුදුහාමුදුරුව පිළිබඳව කාරණා දැනුම් දුන්නාට පස්සේ එහිදී රජතුමා විමසන්නේ ශ්‍රමණ භාවයට පත්වීමේ ප්‍රතිඵල මොනවාද කියලා. සහ වෙන ශාස්ත්‍රවරයන්ගෙනුත් මම මේ පිළිබඳව විමසුවා. ඔවුන් දුන්න උත්තර මෙහෙමයි කියලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරලා බුදුහාමුදුරුවන්ගෙන් පිළිතුරු අපේක්ෂා කරනවා. එහිදී බුදුන් වහන්සේ ශ්‍රමණඵල 14ක් පිළිබඳව කරු දේශනා කරනවා. ඒ වගේම එහිදී අජාසත් රජතුමා තමන්ගේ පියා මැරීම පිළිබඳව පසුතැවිලි වෙන බව සඳහන් වෙනවා. ඒ වගේම අර මුලින් සඳහන් කළා වගේ සාමාන්‍ය ඵල සූත්‍රයේ මේ සීලකන්ද වර්ගයේ තියෙන අනෙකුත් සූත්‍ර වලටත් සපයන ලද ප්‍රස්තාවනාවක් වගේ කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද ඊට පස්සේ තියෙන සූත්‍රවලදී විවිධ මාතෘකා යටතේ මේ ශ්‍රමණ ඵල පිළිබඳව සාකච්ඡා කරලා තියෙන නිසා. ඊළඟ තුන්වෙනි සූත්‍රය තමයි අම්බට්ට සූත්‍රය. බුදුහාමුදුරුවෝ කොසල් රටේ ඉච්ඡානංගල කියන බමුණු ගම්මේ අසල එක් වනලහදක වැඩ වාසය කරදී දේශනා කරන සූත්‍රයක්. අම්බට්ට සහ පොක්කරසාති කියන නම්බට තරුණ බමුණාට සහ පොක්කරසාති බමුණාට එතකොට මේකේ පසුබිම නිදාන කතාවේ තියෙන්නේ උක්කට්ටානවර හිටපු පොක්කර සාති කියන බමුණා බුදුහාමුදුරන්ගේ කීර්ති රාවය අහලා බුදුහාමුදුරන්ට මහා පුරුෂ ලක්ෂණ තියනවාද කියලා පරීක්ෂා කරලා එන්න කියලා අම්බට්ට තරුණයා පිටත් කරලා යවනවා. එතකොට අම්බට්ට බුදුහාමුදුරහමෝට ගිහිල්ලා බුදුහාමුදුරන් අවිනීත විදිහට අපහාස කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගේ ඊට පිළිතුර වෙන්නේ මේ විදිහට අම්බට්ටගේ පහක් හැසිරීම විවේචනය කළා බුදුහාමුදුර ශාස්ත්‍රීය වංශිකයෙකු උණු තමන්ට තියෙන විද්‍යාචරණ සම්පන්න ගුණය සහ බ්‍රහ්මණ ධර්මය සහ බමුණන් පිළිබඳව නිගාවට ලක් කරලා තියෙනවා. විවේචනය කළා තියෙනවා. ඒත් අම්බට්ට තරුණය නැවත පොක්කරසාති බමුණා ළඟට ගිහිල්ලා මේ බුදුහාමුදුරන් සමග ඇති වුණු සංවාදය නැවත පොක්කරසාති බමුණාට කියනවා එහිදී ඔක්කරසාති බමුණා විසින් කෝපයට පත් වෙලා නැවත බුදුහාමුදුරන් හමු වීමට යෑමත් අර අම්බත්ත තරුණයාට දේශනා කළ තේරම බුදුහාමුදුරවන්ට අම්බත්ත තරුණයාට දේශනා කළ දේශනාව බුදුහාමුදුර පොක්කරසාති බමුණාටත් දේශනා කරනවා. අවසානයේදී පොක්කරසාති බමුණා සෝවාන් භාවයට පත් වෙනවා. ඒ කාරණා තමයි මේ අම්බත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඊළඟ සෝනදණ්ඩ සූත්‍රය මේ සූත්‍රය සෝනදණ්ඩ බමුණට දේශනා කරන්නේ ඉතින් මේ දේශනා කරන ස්ථානය ආදී තොරතුරු කියලාට මේක පිළිම් බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම සෝනදණ්ඩ බමුණ බුදුහාමුදුරන් දැකීමට සිත් පහළ වෙලා ඒත් මේ ගන්න හදනකොට ඒ සෝනදණ්ඩ බමුණ ඒ අනුගාමිකව වළක්වනවා. නමුත් බුදුහාමුදුරන්ගේ යහපත් භාවය පිළිබඳව තේරුම් කළ දුන්නාට පස්සේ අනුගාමික පිරිසත් එක්ක සෝන දණ්ඩ බමුණ බුදුහාමුදුරු දකින්න යනවා. ඒ ගියාට පස්සේ බමුණාට මේ ධාත්මන ධර්මයේ තියෙන નિસරුභාවය සහ සිරස් සමාධි ප්‍රඥා වැඩිීමේ තියෙන අගය පැහැදිලි කරලා දෙනවා. එතනදී සෝනදණ්ඩ බ්‍රහ්මණයා තුන්වන් කෙරෙහි ගෞරවයක් ඇති කරගන්නවා. නමුත් ඒ ගරු කිරීම අන්‍යයන්ට පෙනෙන්න විශේෂ කරන්න නැහැකි බවත් වෙනත් විශේෂ ක්‍රමයකින් බුදුහාමුදුරන්ට ගෞරව කරන ආකාරය එහිදී විස්තර කරලා තියෙනවා. මේ සෝනදණ්ඩ බමුණා පෙරවන් සරණ ගියත් මාර්ගඵල අවබෝධයක් ලබාගත් බව සඳහන් වෙන්නේ නැහැ. ඊළඟ කූටදන්ත සූත්‍රයේදී කියවෙන්නේ මහා යාගයක් කරන්න සූදානම් වෙලා හිටපු කූටදන්ත බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවන්ගෙන් දැනගන්න අදහස් කරනවා මේ ත්‍රිවිධ යාග සම්පදා සහ සොළොස් ආකාර යාග පරිස්කාර බුදුහාමුදුරුව හමු වෙන්න වැඩලා ඒ පිළිබඳව කරුණු විමසනවා එෙහිදී බුදුහාමුදුරුව අතීතයේ මහා විජිත මහා විජිතාවි කියන ශක්තික රජතුමා සිදු කරපු යාගයක් පිළිබඳව විස්තර කරනවා එතකොට විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මේ යාගය කියලා කියන්නේ ජනයා සියපත් කිරීම. සහ මේ පාලකයෙකු රට පාලනය කළ යුතු ආකාරය පිළිබඳවත් විශේෂ කාරණා මේ කෝටදන්ත සූත්‍රයෙන් හමු වෙනවා. රාජ්‍ය පාලනය බෞද්ධ ආර්ථික ප්‍රතිපත්තිය කියන එක විමසා බලද්දී මේ කෝටදන්ත සූත්‍රය ඉතා වැදගත් වෙන සූත්‍ර දේශනාවක්. මහාලි සූත්‍රය මේ සූත්‍රයට මහාලී කියන නමය දෙන්නේ ඔද්දප්ප කියන ලිච්ඡවි රජතුමාට තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ බුදුහාමුදුරෝ ඒ රජතුමා ආමන් හඳුන්වලා තියෙන්නේ ආමන්ත්‍රණය කළා තියෙන්නේ මහාලී කියන නමෙන්. ඒකයි මේ සූත්‍ර දේශනාවට මහාලී කියන නම දෙන්නේ. ඒතර මෙතනදී විශේෂයෙන්ම මේ මේ රජතුමා ලිච්ඡවි රජතුමා බුදුහාමුදුර හමුවට ගිහිල්ලා කියන්නේ තුනක්පත්ත කියන භික්ෂුව තමන් හමු වෙලා මෙහෙම ප්‍රකාශයක් කළා මම දිව්‍ය රූප දැකලා තියෙනවා නමුත් දිව්‍ය ශබ්ද අහලා නැහැ කියලා. ඒක බුදුහාමුදුරන්ට පවසනවා මේ රජතුමා. එහිදී බුදුහාමුදුර දේශනා කරන්නේ සමාධියේ එක කොටසක් පමණක් ලැබීම නිසා තමයි සුණක්කත්තට එහෙම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම 이르දි බලය ලැබීම පිණිස සමාධි ලැබීම નિසරු බව බුදුහාමුදුර දේශනා කරලා තියෙනවා. දස සංයෝජන නැති කිරීම 이르දි බලයක් ලබා ගැනීමට වඩා උතුම් කියලා මේ දේශනාවේදී දේශනා කළා කියනවා. ඒ වගේම ජීවය හා ශරීරය පිළිබඳව දේශනා කරපු සියුම් විග්‍රහයකුත් මාර්ගඵල ලැබීමේ මේ අගේ පිළිබඳව මේ සූත්‍රයේදී කරුණු දේශනා කළා තියෙනවා. ඊළඟට ජාලීය සූත්‍රය ප්‍රසන්නවර ගෝසිතාරාමේදී දේශනා කරන්නේ ජාලිය හා මන්දිස්ස කියන පරිද්දාසකයන් දෙදෙනාට. මේ දෙන්න බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරන්ට නිග්‍රහ කරන්න කියලා හිතාගෙන පුංචි ප්‍රශ්නයක් හදාගෙන බුදුහාමුදුරුවම වෙන්න යනවා. ඒ තමයි ජීවය හා ශරීරය එකක්ද නැත්නම් දෙකක්ද? එකිනෙක වෙනස්ද කියලා. ඉතින් මේකට මේ කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙන තමයි යන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මේක දීර්ඝව කරුණ දේශනා කළා තියෙනවා ජීවය, ශරීරය, පිළිබඳව සදාකාලික ආත්මයක් ගැන බ්‍රාහ්මණ ධර්මයේ තියෙන විශ්වාස වැරදි බව පැහැදිලි කරලා දීලා මධ්‍යම ප්‍රතිපදාවයගේ මේ සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. එහෙනම් මේ සූත්‍රයේම තියෙන කාරණා මේ මේ මහාලි සූත්‍රයේදී ඉදිරිපත් වෙලා තියෙනවා. මහා කස්සප සීසනාද සූත්‍රය මේක කාශ්‍යප කියන අචේලක නිගන්ඨයෙකුට දේශනා කළා තියෙනවා. ඒකට ඒ නිගන්ඨයා බුදුහාමුදුරන් වෙත ඉලඹෙන්නේ බුදුහාමුදුරෝ මේ පරිභව කරනවා හෙලා දකිනවා රූක්ෂ ප්‍රතිපදා දරණ ශ්‍රමණයන්ට තපස් ක්‍රමවලට හෙලා දකින්නවා කියන එක මේ ඇයි එහෙම කරන්නේ කියන එක අහන්න තමයි මේ බුදුහාමුදුරන් වෙත එළඹෙන්නේ මේ කාශ්‍යප කියන නිගණ්ඨය. නමුත් ඔහුට බුදුහාමුදුරෙහිදී දේශනා කරනවා කරුණ ඉදිරිපත් කරනවා අත්තිකලමතාන යෝග්‍යයේ තියෙන සාවද්‍ය බව. ඒ වගේම මේ සීහනාද කියන නමින් මේ සූත්‍රය හැඳින්වෙන්නේ බුදුහාමුදුරේ එතනදී සිදු කරපු 110ක් වූ සීහනාදත් මෙම සූත්‍රයේදී ඇතුළත් කරලා තියෙන නිසා. පොට්ටපාද සූත්‍රය සවත්නවරදී දේශනා කරන්නේ බුදුහාමුදුරන්ට මේ හිතෙනවා පොට්ටපාද කියන පරිබ්‍රාජික හමු වෙන්න වඩින්න. එතුමාගේ මේ පරිබ්‍රාජකාරාමයට. ඉතින් පිළු පින්නපාති වඩින්න වෙලාව තියෙන නිසා උන්වහන්සේ ඊට පෙර තනිවම මේ පොට්ටපාද පරිබ්‍රාජිකයාගේ ආරාමයට වඩිනවා. එතනදී පරිබ්‍රාජකයා දුරින්දම් බුදුහාමුදුරුව වඩින බව දැකලා උන්වහන්සේ තමත් ගෞරවයෙන් පිළි අරගෙන අසුතුන් පනවලා දීලා සතුටු සාමිච්චියේ යෙදিলা බුදුහාමුදුරන්ට බුදුහාමුදුරන්ගේ ඉල්ලා සිටිනවා මේ හිතේ ස්වභාවය එහි ක්‍රියාකාරීත්වය හා හිත නිරුද්ධ වන ආකාරය පිළිබඳව ධර්මයේ දේශනා කරන්න කියලා. එතනදී බුදුහාමුදුරෝ සංඥා නිරෝධය, ත්‍රිවිධ ශික්ෂා, ආත්මවාදී, ත්‍රිවිධ ආත්මවාදී පිළිබඳව දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළා තියෙනවා. මේ සාකච්ඡාව අතරතුරදී මේ ස්ථානයට චිත්‍ර කියන නම චිත්‍ර කියන මේ පුද්ගලයෙකු නමින් යුත් පුද්ගලයනොත් සහභාගී වෙනවා. පොට්ටපාද පෙරවන් සරණ යනවා සූත්‍ර දේශනාව කෙලවර චිත්‍ර කියන පුද්ගලයා පැවිදි වෙලා රහත්ත්වය අවබෝධ කර ගන්නවා. සුභ සූත්‍රය මේක ආනන්ද හාමුදුරුව දේශනා කරන සූත්‍රයක් බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණය මාත්‍යක් ගත වුණාට පස්සේ සුභ කියන තරුණයාගේ ආරාධනාවෙන් එතුමාගේ නිවසට වැඩලා කරපු දේශනාවක් සුභ බුදුහාමුදුරන්ගේ ධර්ම දේශනා කිරීම පිළිබඳව තමයි ප්‍රශ්න නගන්නේ තැනයක් නගන්නේ ඊට පිළිතුරු විදිහට ආනන්ද හාමුදුරුව ආර්ය ශීලයේ ආර්ය සමාධි ආර්ය ප්‍රඥා මේ ත්‍රිවිධ ශික්ෂාවන් පිළිබඳව දේශනාවක් සිද්ධ කරනවා. කේවට්ට සූත්‍රය නාලන්දාවේ පාවාරික් කියන අබෝවියනි වැඩවාසී කරද්දී දේශනා කරන්නේ කේවට්ට කියන තරුණයාට කේවට්ට බුදුහාමුදුරුව හමු වෙන්න එන්නේ මේ බුදුහාමුදුරන්ට කියනවා හමු වෙන්න ඇවිල්ලා කිසියම් භික්ෂුවකට ප්‍රාතිහාර්යයක් පාලා පෙන්වන්න කියලා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුව මේ තුන්වෙනි වර දක්වා මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා දේශනා කරනවා මේ විද්ධි ප්‍රාතිහාර්ය ආදේශන ප්‍රාතිහාර්ය ආනුශාසනා ප්‍රාතිහාර්ය කියලා තුනක් තියෙන ප්‍රාතිහාර්යයන් ඒ අතුරින් අනුශාසනා ප්‍රාතිහාර්ය තමයි උතුම් වෙන්නේ. ඒ තුලින් තමයි නාම රූප නැවත අට නොගන්න නිරෝධයටපත් වෙන්න ආකාරය පිළිබඳ අනුශාසනා ප්‍රාතිහාර්යයේදී දේශනා කරනවා. ලෝහිත සූත්‍රය ඒත් ලෝහිත කියන බ්‍රහ්මණයාට දේශනා කරන්නේ බුදුහාමුදුරන්ගේ ගුණය ගැන අහලා ලෝහිත කියන බමුණ බුදුහාමුදුරන්ට දානකට ආරාධනා කරනවා. එතකොට තමුන්ගේ ගෙදරට ආවට පස්සේ බමුණ තමන්ගේ හිතේ තිබුණු දුරුමතයක් තිබුණු අදහසක් බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරනවා. ඒ තමයි කිසියම් කෙනෙක් තමන් අත්පත් කරගෙන තියෙන කුසල් දහම් තව කෙනෙක්ට කීම නිෂ්ප්‍රයෝජනයි කියන ඒ අදහස. ඒක බුදුහාමුදුරේ එතනදී ඒ ඔහුගේ හිතේ විගුණ දුරුම්මතේ දුරු කරමින් අනුශාසකයන් තුන් දෙනෙක්ගේ ලක්ෂණ ඒ වගේම සසතුමට ලක් වූ අනුශාසකවරුන්ගේ ලක්ෂණ ත්‍රිවිධ සීල ආදී පිළිබඳව කාරණා දේශනා කරලා තියෙනවා. ඊළඟට තේවිද්ද සූත්‍රය මෙතනදිත් පොක්කරසාති බහනාති ශික්ෂෙක් වෙන වාසෙට්ට හත් තාරුක්ක කියන පොක්කරසාති බමුණාගේ ශිෂ්‍යෙක් වන වාසෙට්ට සහ තාරුක්ක බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යෙක් වන භාරද්වාජ කියන දෙදෙනාට තමයි මේ දේශනාව කරන්නේ. ඒකට දෙදෙනා පිළිබඳව මේ තරුණයන් තරුණ බමුණුන් දෙදෙනා අතරේ සාකච්ඡාවක් තියෙනවා බ්‍රහ්මත්වය. බ්‍රහ්ම පදාර්ථය නිවැරදිවම ප්‍රකාශ කරන්නේ කවුද? ඒක බුදුහාමුදුරන්ගෙන් අහලා දැනගන්න කියලා දෙන සාකච්ඡාවල බුදුහාමුදුර හමු වෙන්නේ යනවා. එහිදී බුදුහාමුදුර මේ දෙදෙනාට බ්‍රාහ්මණ ධර්මයේ විග්‍රහ කරමින් එහි යාග හෝම බ්‍රහ්ම ලෝකයට යන මාර්ගයේ නොවේ ඒ වගේම ගමුණු බ්‍රහ්මත්වයේ කියලා දෙයක් දන්නේ නැහැ කියලා සඳහන් කරලා සතර බ්‍රහ්ම විහාර වැඩිමෙන් තමයි බ්‍රහ්මත්වයටපත් වෙන්න පුළුවන් කියලා බ්‍රහ්මත්වයට නිවැරදි මාර්ගය මේකයි කියලා දේශනා කරනවා. ඒක ඒ කාරණා තේවිද්ද සූත්‍රයේදී සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ සූත්‍ර 13 තමයි එතකොට සීලක්ඛන්ද වර්ගයේ සඳහන් වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනා බොහෝමයක් බමුණු පිටසක් හෝ බමුණු කර්බ්බයා තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම බ්‍රහ්මණ ධර්මයට දැක්වූ ප්‍රතිවිරෝධය මේ සූත්‍ර දේශනාවලදී දැක ගන්න පුළුවන්. ඒ වගේම ත්‍රිවිද්‍යා සංඛ්‍යාත සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය ප්‍රතිපදාව තමයි මේ සූත්‍ර දේශනාවල ගොඩක් දුරට විශේෂ කාරණා විදිහට අරගෙන තියෙන්නේ. ඊළඟට මහා වග්ගයට අදාළ සූත්‍ර පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ මහා ප්‍රධාන සූත්‍රය විශේෂයෙන්ම මහා අපදාන අපදාන කියපු ගමන්ම කිසියම් චරිතයක් පිළිබඳව දේශනාවක් තමයි මේකේ තියෙන්නේ කියන අදහස මත වෙනවා. ඒකට ඒක හරියි. ඒ මහා අපදාන සූත්‍රයේදී මේ පෙර බුදුවරුන් සත්නමකගේ විස්තර සඳහන් වෙනවා. එහි විශේෂයෙන් විපස්සී බුදුහාමුදුරන්ගේ විස්තරය ඉතා දීර්ඝව ඉදිරිපත් වෙලා තියෙනවා. මේ මහා අපදාන සූත්‍රය. ඒක තමයි මේ මහා ප්‍රධාන සූත්‍රයේ තියෙන විශේෂත්වය. ඊළඟ මහා නිදාන සූත්‍රය. ඒක ඔබ වහන්සේලා අහලා ඇති. ආනන්ද හාමුදුරුවන්ට තමයි දේශනා කරන්නේ මහා නිදාන විශේෂයෙන් පටිච්ච සමුප්පාදයේ තමයි මේ සූත්‍රයේ ප්‍රධානම විෂය වෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ Tamanට ඇති වුණා ඉතාමත් සරලව මේ මහා පටිච්ච සමුප්පාදය Tamanට වැටහෙනවා කියලා අදහසක්. ඒක බුදුහාමුදුරන්ට ඉදිරියට ගිහිල්ලා ප්‍රකාශ කළාට පස්සේ බුදුහාමුදුරෝ මේ මේ පටිච්ච සාමුප්පාදය ඉතා ගැඹුරු දේශනාවක්. එය තේරුම් නොගැනීම නිසා තමයි මේ සසර දුක් ඇති වෙන්නේ මේ භව ගමන ඉදිරියට යන්නේ කියලා කාරණා දේශනා කරනවා. ඒ කරුණ තමයි මේ මහා නිබ්බාන සූත්‍රයේදී දේශනා වෙලා තියෙන්නේ. මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රය කියන්නේ මේ පිරිනිවන් පෑමට ආසන්න කාලයේදී බුදුහාමුදුරන්ගේ ධර්මචාරිකාවේ විස්තර පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙන්නේ. ඒතකොට විශේෂයෙන්ම රජගහනුවර ඉඳන් කුෂිනාරාව දක්වා වැඩි ගමනේ සිදුවීම් සහ දේශනා කරපු ධර්ම විස්තර තමයි මේ සූත්‍රයේ ඇතුළත් වෙන්නේ. ඒ වගේම මේ මහා පරිණිරවාණයෙන් පසුව ධාතු විභජනය ආදී කාරණා පිළිබඳවත් මේ සූත්‍රයේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට ඒවා පසුකාලීනව සංගායනාවට සහභාගී වෙන භික්ෂුන් වහන්සේලා අතරින් වහන්සේලා එකතු කරන්න ඇතයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒකට ඒ පිළිබඳ විශාල විස්තරයක් තියෙනවා. ඒක ටිකක් දීර්ඝව විස්තර කරලා තියෙනවා. ඒ කාරණා ටික කියවලා කරුණු ග්‍රහණය කරගන්න පුළුවන් විශේෂයෙන්ම මේ අවසාන කාරණාව ගත්තොත් එහෙම මේ චුන්ද කර්මාර පුත්‍රගේ දාණය එදින් බුදුහාමුදුරේ රෝගී වීම කුක්කුස මල්ලද කුමරුන්ට දහම් දෙසීම සාධාවතුන් සංවේගී ඉපදුවේ ස්ථාන ස්ත්‍රීන් කෙලෙයි භික්ෂුන් පිළිපදිය යුතු ආකාරයේ මහා සුදස්සන සූත්‍රය දේශනා කිරීම ඒ වගේම මේ මහා සුද්දස්සන සූත්‍රයට ඉදිරියේදී හමු වෙනවා. අන්තිම ශ්‍රාවකයයි සුබද්ද පිටරිද්ද තථාගත පරිනිර්වාණය ආදාන පූජ්‍යෝත්සවයේ දාති දෙදීම මේ ආදී ඓතිහාසික කාරණා මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. ඒ වගේම පාටලිපුත්‍ර නගර නිර්මාණය නිර්මාණය කිරීම පිළිබඳවත් කරුණු මෙහි සාකච්ඡා වෙලා තියෙනවා. අන්න මහා සුබස්සන සූත්‍රය. මහා සුදස්සන සූත්‍රය බුදුහාමුදුරුව මේ පරිණිරවාණයට කුසිනාරාවට වඩිද්දී ආනන්ද හාමුදුරුව කියනවා මේ බුදුහාමුදුරනේ මේ කුසිනාරාව කියන්නේ ඉතා කුඩා නගරයක්. ඒ නිසා වහන්සේ මීට වැඩිය රාජ්‍ය පූජිත විශාල නගරයකට පරිණිරවාණයට වඩින්න කියලා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුව අතීතයේදී මේ කුසිනාරාව මහා සුදස්සන කියන සක්විති රජතුමාගේ රාජධානියක් බවට පත් වෙලා තිබුණ බව සහ සපතින් ආඩ්‍යව තිබුණු නුවරක් බව දේශනා කරනවා. ඒ වගේම තමන් තමන් වහන්සේ මේ කුසිනාරාවෙහි 6 වරක්ම අපවත් වෙලා තියෙන බවත් එහි සඳහන් වෙලා තියෙනවා. එහෙනම් මේකේ මේ ඓතිහාසික පුරාවෘත්තයක් පිළිබඳ විස්තර තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ විශේෂයෙන් කියලා ධර්ම කාරණා මේ සූත්‍රයේදී දේශනා කරන්නේ නැහැ. ජනවසබ සූත්‍රය. මේ සූත්‍රයත් විශේෂ සත්‍යයක් තියෙන සූත්‍රයක්. විශේෂයෙන් බිම්බිසාර රජතුමා ජනවසබ කියලා යක්ෂයෙක් විදිහට ඉපදිලා බුදුහාමුදුරන් වහන්සේ හමුවට පැමිණිලා පැමිණුණු ප්‍රවෘත්තියක් සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. ඒ වගේම සම්මත් කුමාර කියන භක්මයා පිළිබඳවත් මේ සූත්‍ර දේශනාවේදී කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මේ සූත්‍රය ටිකක් අර දේව විශ්වාසයේ අක්ෂ විශ්වාස පිළිබඳව කාරණා ඉදිරිපත් කළා තියෙන සූත්‍ර දේශනාවක්. මහා ගෝවින්ද සූත්‍රය. මහා ගෝවින්ද සූත්‍රය පංචසික කියන දිව්‍ය පුත්‍රයාට දේශනා කරන්නේ සක්‍රියා බුදුහාමුදුරුව හමුවට එවන පංචසික දිව්‍ය පුත්‍රයාව එහිදී පංචසික දිව්‍ය පුත්‍රයා තෙරුවන් කෙරෙහි පැහැදිලා ඉන්න බව, තෞතිසා දෙවියන් තෙරුවන් කෙරෙහි පැහැදිලා ඉන්න බව බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා. ඉතින් බුදුහාමුදුරෝ මේ දේශනාවේදී මාර්ග භ්‍රමචර්යාව පිළිබඳව කරන දේශනාවකුත් මේ සූත්‍රයේදී ඇතුළත් වෙලා තියෙනවා. මහා ගෝවින්ද චරිතය මේ සූත්‍රයේදී දේශනා වෙලා තියෙනවා ඉදිරිපත් වෙලා තියෙනවා ඒක නිසා තමයි මේ මහා ගෝවින්ද කියන නම මේ සූත්‍රයට ඇවිල්ලා තියෙන්නේ මහා සමය සූත්‍රය පිරිත් පොතේට ඇතුළත් වෙන සූත්‍ර දේශනාවක්. මහා සමය සම්මය කියලා කියන්නේ එකතුව කියන එකනේ ඒක රාශිය වීම. ඒතකොට කපිල වස්තු අසල මහා සමුළුවක් පැවතුණා. ඒ තමයි බ්‍රහ්මයන් සහ දෙවියන්ගේ එකතුවෙන්. එහිදී බුදුහාමුදුරුවෝ හමු වෙන්න ආපු බ්‍රහ්මයෝ සහ දෙවියන් වික්ෂුන් වහන්සේලාගේ උකා බුදුවරුන් බුදුහාමුදුරන්ගේ ගුණ කියමින් සිදු කළ ප්‍රකාශ තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම දේව නාමාවලියක් මේ සූත්‍රයේදී දැක ගන්න පුළුවන්. මේ සූත්‍රයේ විශේෂ කියලා ධර්ම කාරණාවක් සඳහන් වෙන්නේ නැහැ. සක්පපඤ්ඤ සූත්‍රය සක්දේවිඳු සක්දේවියෝ අහපු ප්‍රශ්නාවලියක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. ඒ වගේම පංචසිකගේ වීණා වාදනය සහ ඔහු ඉදිරිපත් කරපු ගායනයක් පිළිබඳවත් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුහාමුදුරෝ විශේෂයෙන්ම මේ ලෝකයාට උවදුරු ඇතිවීමට හේතු ඊර්ෂ්‍යාව, මසුරුකම ඇතිවීම, දීපල තණ්හාව, තෘෂ්ණාව හා ප්‍රපංචයේ නැතිකල ආකාරයේ පැවිද්දන්ගේ සංවර සීලය ආදී මේ කාරණා මේ සූත්‍ර දේශනාවේදී දේශනා කළා තියෙනවා. ඒ වගේම සක්ක දෙවියෝ මේ මේ සූත්‍ර අවසානයේදී පොවන් ඵලයටපත් වන බව සඳහන් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රය. භාවනාව පිළිබඳව තියෙන ත්‍රිපිටකයේ තියෙන වැදගත්ම සූත්‍ර දේශනාව තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. එතකොට එහි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ සතර සතිපට්ඨානෙ ඒ වගේම ආනාපාන සති ආදී විවිධ භාවනා අරමුණු පිළිබඳව මේ සූත්‍රයේදී දීර්ඝව කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර මහා සතිපට්ඨාන සූත්‍රය කියලා මේ සූත්‍රය යොදන්න හේතුව දැන් සතිපට්ඨාන සූත්‍ර කිහිපයක් තියෙනවා සංයුත්ත නිකායෙත් මජ්ක්‍ධිම නිකායෙත් ඒකට ඒවට වඩා මේ සූත්‍ර දේශනාව විස්තීර්ණ නිසා විශාල නිසා මේ සූත්‍රය මහා සතිපට්ඨාන කියන නමෙන් හඳුන්වලා තියෙනවා. ආයාසි රාජඤ්‍ය සූත්‍රය. මේ සූත්‍රය බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ කරන දේශනාව කුමාර කාශ්‍යප හාමුදුරුව දේශනා කරන්නේ පායාසි රාජන් කියන ඒ රාජ්‍යවංශිකයාට ඔහු පායාසි මේ වැරදි දෘෂ්ටියක ඉන්නවා ඒ තමයි පරලොවක් නැහැ කර්ම විපාක නැහැ ඕපපාතික සතුන් නැහැ කියලා ඔහු වැරදි දෘෂ්ටියක ඉන්නවා මේක දුරු කරන්න තමයි මේ කුමාර කාශ්‍යප හාමුදුරුවෝ ධර්මකාරණා මේ සූත්‍රයේදී දේශනා කරන්නේ විවිධ දෘෂ්ටාන්ත උපමා මේ සූත්‍රයේදී දැක ගන්න පුළුවන් සාකච්ඡා ස්වරූපයෙන් තමයි සූත්‍ර දේශනාව තියෙන්නේ ඔව්. ඒතොර දැන් මේ මහා වග්ගයට අදාළ සූත්‍රදාය ඊළඟට අපිට තියෙන්නේ පාටික වග්ගයට අදාළ සූත්‍ර. පළවෙනිම සූත්‍රය තමයි පාටික සූත්‍රය. පාටික සූත්‍රයේ ආරම්භය සඳහන් වෙන්නේ භාර්ගව කියන පරිබ්‍රාජකයාගේ ආරාමයට බුදුහාමුදුරුව වඩිනවා. එහිදී මේ භාර්ගව බුදුහාමුදුරුවන්ගෙන් අහනවා සුනක්කත් බුදුහාමුදුරෝ අතහැරලා තනිව වාසය කිරීමට හේතුව මොකක්ද කියන කාරණාව. ඒකට බුදුහාමුදුරුවෝ ඊට පිළිතුරු විදියට දේශනා කරපු කෝරක් කට්ටිය කතාව, කාලාරමුට්ටික කතාව, පාටික්ක පුත්‍ර කතාව, ඊර්දි ප්‍රාතිහාර්ය කතා සහ අග්ගඤ්ඤ ප්‍රතිපatti ලෝකෝත්පත්ති කතා පිළිබඳවත් මේ සූත්‍රයේදී කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම මේ බුදුහාමුදුරන්ගෙන් මේ සූත්‍රාවසානයේදී පාටි බාහර්ගව බුද්ධ ශ්‍රාවකයෙක් වීමට කැමැත්ත ප්‍රකාශ කළාම බුදුහාමුදුරෝ මේ බාහර්ගවට කියන්නේ ඔහු ආචාර්යවරයෙක් නිසා දර්ශන සම්ප්‍රදායයක තව ටිකක් හිතලා මතලා තීරණයක් ගන්න කියලා. ඒ වගේම ප්‍රසාදයේ ඇති කර ගැනීම වුණත් ප්‍රමාණවත් කියලා. ඉතින් මේකෙන් බුදුහාමුදුරසා අන්‍ය ස්ථානය කියන්නේ අතර තිබුණු සහජීවන ප්‍රතිපත්තිය කෙබඳුද කියන කාරණාව තේරුම් ගන්න මේ සූත්‍රය වැදගත් වෙනවා. ඊළඟ උදුම්බරික සීහනාද සූත්‍රය මේ නම වැටලා තියෙන්නේ උදුම්බරා කියන දේවියගේ පරිබ්‍රාජක ආරාමයේදී තමයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කරන්නේ. බුදුහාමුදුර හමු වෙන්න ගිය මේ සම්දාන කියන තැනත්තා බුදුහාමුදුරෝ හමු වෙන්න යන ගමනේදී මේ නිග්‍රෝධ කියන පිරිවැජිය හමු වෙන්න යනවා. ඒ අතරේ දෙදෙනා අතර කතා බහක් ඇති වෙනවා මේ නිශ්ශබ්දතාවයේ අගය ගැන. ඒකට ඒ වෙලාවේදී බුදුහාමුදුරෝ බිජකූට පර්වතයෙන් බැහැලා සක්මන් කරමින් ඉන්න අවස්ථාවේදී මේ නිග්‍රෝධට පේන්න බුදුහාමුදුරුවෝ සක්මන් කරනවා. නිග්‍රෝධ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිලා බුදුහාමුදුරුවෝ තමන්ගේ ආස්තපුවට වඩමවාගෙන එනවා. ඊට පස්සේ බුදුහාමුදුරන්ගෙන් විමසනවා බුහාමසේ කොහොමද ශ්‍රාවක සංඝයා හික්මවන්නේ කියලා. ඒතර එතනදී බුදුහාමුදුරුවෝ කරන දේශනාවක් තමයි මේ සූත්‍රයේදී ඇතුළත් වෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ අවසානයේදී සතුටු වුණ බවක් සඳහන් වෙන්නේ නැහැ. නිස්සබ්ද සිටි බව තමයි සඳහන් වෙන්නේ. යන තක්වත්ති සීහනාද සූත්‍රය ගත් පුරාවෘත්තයක් පිළිබඳව කියන සූත්‍ර දේශනාව සක්විති රජෙකුගේ රාජ්‍ය පාලනය පිළිබඳව කරුණු ඉදිරිපත් වෙන්නේ දස සක්විතිවත් පිළිබඳව ඒ වගේම මේ පාලකීය විසමාචාර වලට පුරුදු වුණාම රාජ්‍ය පරිහානිය සිදු වෙන ආකාරයේ අපරාධ පැතිරීම පිළිබඳ මිනිස් ආයුෂ අඩුවීමට බලපාන කරුණු ඒ වගේම ලෝකේ නැවත සදාචාරමත් වෙලා නැවත යහපත් තත්ත්වයටපත් වෙන ආකාරයේ හේතුමති කියන රාජධානිය පිළිබඳ විස්තර මෛත්‍රී බුදු කෙනෙකුගේ පහළ වීම පිළිබඳ විස්තර න්‍යාදී කාරණා මේ තක්වාති සීහනාද සූත්‍රයේදී ඇතුළත් වෙනවා. අග්ගඤ්ඤ සූත්‍රය අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කරන්නේ වාසෙට්ට හා බාරද්වාජි කියන කුඩා සාමණේරවරු දෙදෙන දෙපළට මේ වාසෙට්ට බාරද්වාජි කියන සාමණේරවරු බ්‍රහ්මණ වංශිකයි උපසම්පදාවට පුරුදු පුහුණු වෙන අවස්ථාවක බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් සාකච්ඡාවක් මේ සාකච්ඡාවකට අවස්ථාවක් උපදව ගන්න ඇති සාකච්ඡාවකට ඔවුන්ට කැමැත්තක් ඇති වෙනවා. ඒ නිසා ඔවුන් අසපු ප්‍රශ්නයකට තමයි මේ සාකච්ඡා අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ මේ විදිහට දේශනා කරන්නේ. විශේෂයෙන්ම ලෝකෝත්පත්ති කතාව. ඒ කියන්නේ මේ වෙනකොට සමාජ ස්තර හතරකට බෙදලා තිබ්බේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර. එතකොට මේ කුලවල උපත පිළිබඳව සහ වෙනත් සමාජ සංස්ථා ඇති වුණු ආකාරය පිළිබඳව මේ බ්‍රහ්මයා ලෝකේ නැවුවාය කියන කාරණාව નિසරු નિરර්ථක මතයක් බවත් මේ විදිහට කාරණා මේ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. සම්පසාදනීය සූත්‍රය මාලන්දා නවර පාවාරික අඹවණේ දී තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම මේක මේ බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙවෙයි ශ්‍රාවක භාෂිතයක්. සරියුත් හාමුදුරෝ බුදුන් වහන්සේ කෙරේ තමන්ට පහළ වුණ අදහසක් බුදුහාමුදුර ඉදිරියේදී දේශනා කරනවා තමන් අතිශයින් පැහැදිලා තියෙන බව බුදුහාමුදුරන්ට පැහැද සිටින බව බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා. ඊට හේතු විමසනකොට සරියුත් හාමුදුර බුදුහාමුදුර තුළ තියෙන අනුත්තරීය කරුණු 15ක් සඳහන් කරනවා. එතකොට අන්න ඒ දේශනාව නිසා තමයි මේක සම්පසාදනීය සූත්‍රය කියලා සඳහන් වෙන්නේ. ඊළඟ පාසාදික සූත්‍රය බුදුහාමුදුරෝ පාක්‍ය ජනපදයේ වේදඤ්ඤ කියන උයනේ වාසය කරදී වැඩ විශේෂ දේශනා කරපු සූත්‍රයක්. නිගණ්ඨනාත පුත්‍රගේ අභාවයෙන් පස්සේ ශ්‍රාවකයෝ දෙපැත්තකට බෙදිලා වාද විවාද කරගත්තා ඇති සහ ඔහුගේ ගිහි අනුගාමිකයොත් මේ ගැන කලකිරීමෙන් සිටි ආකාරයේ පාවානුවර ඉඳන් වැඩපු චුන්දහාමුදුර ආනන්දහාමුදුරට දැනුම් දෙනවා. ආනන්දහාමුදුර චුන්දහාමුදුර දෙදෙනාම බුදුහාමුදුරහම වෙන්න කියලා මේ කාරණාව සැලකරනවා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරෝ ශ්‍රාවකයන්ට දේශනා කරන බුද්ධ භාෂිතය පිළිබඳ විවාද ඇති කරගන්න එපා කියලා ඉතින් මේ විදිහට බුදු දේශනා ක්‍රමය, සර්වඥතා ඥාණය, කුබ්බන්ත කප්පිකහ පරන්ත කප්පික දෘෂ්ටි පිළිබඳ මේ සූත්‍රයේදී කරුණු දේශනා කරලා තියෙනවා. මේ සූත්‍රයේ පාසාදික කියන නම බුදුහාමුදුරන්ම ප්‍රකාශ කරලා තියෙනවා. ලක්කන සූත්‍රයේ මේකේ තියෙන බුදුහාමුදුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සහ ඒවා ඇතිවීමට සසරේදී කරන ලද පුණ්‍ය ධර්ම පිළිබඳව විස්තරයක්. සිගාල සූත්‍රය සිගාල වාද කියන නමිනුත් හඳුන්වන සූත්‍ර දේශනාව ජී විනය කියලා හඳුන්වනවා සදිසා නමස්කාරයේ පිළිබඳව සිගාල තුල තිබුණු වැරදි අවබෝධය දුරු කරලා ඔහුට නිවැරදිව සදිස්ථාන නමස්කාරය කරන්නේ කොහොමද කියලා දේශනා කිරීම ඇතුළත් සූත්‍ර දේශනාව. ඒ වගේම මේ පුද්ගලික පරිහානියටපත් වෙන්න පුළුවන් කාරණා මත්ද්‍රව්‍ය ගැනීම, දූකලීදීම, ආලසකම, පාප මිත්‍ර සේවනයේ අකල්හි නොකල්හි වීති සංචාරය නිතර සම්දර්ශන නැරඹීම මෙන්න මේ කාරණා පිළිබඳවත් මේක සාකච්ඡා වෙනවා ඒ වගේම පාප මිත්‍ර සේවනය යහපත් මිත්‍රයන් අයහපත් මිත්‍රයන් ආදී කාරණා පිළිබඳව මේ සූත්‍රයේදී සඳහන් වෙනවා විශේෂයෙන් මේක බෞද්ධ ආචාර ධර්ම පිළිබඳව සම්පින්දනයක් විදිහට සඳහන් කරන්න පුළුවන් සූත්‍ර දේශනාවක් ආතානාත්‍ය සූත්‍ර දේශනාව ආටානාටි සූත්‍රය මේ අර මුලින් සඳහන් කළා වගේ මහායාන පස්සිරීමක් වෙන සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම මෙතන බුදුහාමුදුරුවන් සතරවරම් දෙවිවරු බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා යක්ෂයෝ අමමිච්ච භික්ෂුන් වහන්සේලා කෙරේ අමනාපයෙන් පසු වෙනවා කියලා බුදුහාමුදුරන්ට සඳහන් කරලා මේ සිව්වනක් පිරිසේම ආරක්ෂාවට ගාථාවක් ඉගෙනගෙන ඒක ශ්‍රාවකයන්ට දේශනා කරන්න කියලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ සතරවරන් දිවරුන්ගේ වාසස්ථාන පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා. ඊට පසු දවසේ භික්ෂුන් වහන්සේලා නැවත බුදුහාමුදුරුවෝ පෙර දිනේදී ඒ සතරවරන් දිවරු ඒ ඉදිරිපත් කරපු ඒ ප්‍රකාශය ඇතුළත් මේ දේශනාව නැවත වික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. ඒ විදිහට තමයි මේ ආටානාති සූත්‍රයේ කරුණු ඇතුළත් වෙන්නේ. අ ඉතින් මේ සූත්‍ර දේශනාවේ ධර්මමය වටිනාකමක් නැහැ. මේ සූත්‍රය පිළිබඳ විවිධ පියතුම් නොඑක් අදහස් ඉදිරිපත් කළා තියෙන විශේෂයෙන්ම පොල්වත්ති බුදුදත්ත හාමුදුරුවෝ ඉදිරිපත් කළා තියෙන අදහස විශේෂයි. ඒ කාරණා අපි බලමු ඉදිරියේදී කොහොමද වහන්සලා බලන්න ඕනි කියලා. මේ සූත්‍රයේ මේ බණවර දෙකක් තියෙනවා. මුල් පෙර දින රාත්‍රියේදී සතරවරන් දෙවිවරු ඉදිරිපත් කරපු ඒ කාරණා සහ පසුදින බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන් අරමුණු කරගෙන කරපු දේශනාව වශයෙන් ඊළඟ අවසානයේ සංගීත සූත්‍රය 33 වෙනි සූත්‍රය සංගීත සූත්‍රය චරිත හාමුදුරුවෝ දේශනා කරන සූත්‍රයක් මල්ල රජවරුන්ගේ මේ උබ්බතක කියන රැස්වීම ශාලාව විවෘත කරන්න බුදුහාමුදුරුවෝ ඇදලා ඒ පිරිසට ධර්මයේ දේශනා කරලා වුන් පිට වෙලා ගියාට පස්සේ සරියුත් හාමුදුරන්ට බාර කරනවා මේ ශිලා හිටපු ශ්‍රාවක සංඝයාට ධර්මයේ දේශනා කරන්න කියලා. එතනදී දේශනා කරපු දේශනාවක් තමයි මේ සංගීති සූත්‍රය අර මුලින් සඳහන් කළා වගේ පෙර දේශනා කරපු දහම් කොටස් සංග්‍රහ කිරීම වශයෙන් තමයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. අවසාන දසුත්තර සූත්‍රය මේ සූත්‍රයත් සරියුත් හාමුදුරන්ගේ දේශනාවක් මේ සූත්‍රයේදී එකේ සිට 10 දක්වා වූ සංඛ්‍යාවාචී ධර්ම කොටස් තමයි මේ සූත්‍රයේ සංග්‍රහ කරලා තියෙන්නේ. මේ විදිහට තමයි දීඝනිකායේ සූත්‍රවල ධර්ම කොටස් ඇතුළත් වෙන්නේ. ඉතින් ඊට වැඩිය දීඝනිකායේ සූත්‍ර දේශනාවල තියෙන ධම් කොටස් සෑහෙන්න තියෙන ඉතාමත් කෙටියෙන් දක්වලා තියෙන්නේ. කිසියම් අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ දේශනයේදී විශේෂයෙන්ම මේ කරුණ අපි ඉදිරිපත් කරද්දී සූත්‍රවල සම්පින්දනයක් තාමත් කිරි සාරාංශයක් වගේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. විචාරාත්මකව තව කරුණු ඔබ වහන්සේලාට විශේෂයෙන්ම මේ pāli සාහිත්‍ය පොතට අදාළව පොළවත්තේ ගුඩගත් හාමුදුරන්ගේ pāli සාහිත්‍ය පොතට අදාළව තව ටිකක් කරුණු සොයා බලන්න ඕනේ. මොකද මම මේ පොතෙන් කරුණු මේ කොටසට මේ දේශනාවට අදාළව ගත්තේ නැහැ. මේ කාරණා දැන් ඔබ වහන්සලා මේ හැම සූත්‍රයක් පිළිබඳව පුංචි දල අවබෝධයක් ඇති කියලා විශ්වාස කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ඒ කාරණා පාලි සාහිත්‍ය පොතේ තියෙන බුද්ධදත්ත හාමුදුරුවෝ ඉදිරිපත් කරන කාරණාත් සමග තුලනාත්මකව පරීක්ෂා කරලා බලලා තවත් මේ දිග්ගනිකාය පිළිබඳව අවබෝධය කෘතුල කරගන්න කියලා සඳහන් කරනවා. ඉතින් ශ්‍රාවක භාෂිත ස්පා බුද්ධ භාෂිත වශයෙන් ගන්නකොට මේ සූත්‍ර දේශනාවේ ශ්‍රාවක භාෂිත සූත්‍ර පහක් අපිට හමු වෙනවා. ඒ තමයි දරියුත්ථාමතුරු දේශනා කරපු දසුත්තර සූත්‍රය, සංගීති සූත්‍රය සහ සම්පසාදනීය සූත්‍රය. ඒ වගේම ආනන්ද හාමුදුරු දේශනා කරපු සුභ සූත්‍රය කුමාර කාශ්‍යප හාමුදුරුවෝ දේශනා කරපු පායාසි ආජන්‍ය කියන සූත්‍ර දේශනා. ඒ වගේම මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව ගත්තම ඒක විශේෂ පුද්ගලයෙක් නෑ කාටද දේශනා කරේ කියලා, කවුද දේශනා කරේ කියලා. ඒක කිසියම් සිදුවීමක මේ වාර්තාකරණයක් වගේ ඒ ස්වરૂපයක් තියෙන්නේ. ඒ වගේම මහා සමය ආටානාටි වගේ සූත්‍ර දේශනා ගත්තාම ඒ වගේ දේව භාෂිත වගේ ස්වરૂපයක් තියෙනවා. ඉතින් ඒ කාරණාත් පොඩ්ඩක් පිරික්සා බලන්න. ඒ වගේම බමුණු දහමට ප්‍රතිවිරෝධයක් නැගුණු සූත්‍ර දේශනා මොනවද? ඒ විදිහට මේ දීගණිකායේ තියෙන සූත්‍ර පිළිබඳව තව තවත් කාරණා වලින් මේ වෙන් කර ගන්න පුළුවන් ආකාරය පිළිබඳවත් විමසලා බලන්න කියලා වහන්සලාට මේ අවස්ථාවේදී දැනුම් දෙනවා. ඉතින් දේශනාවට අදාළ කාරණා ඉදිරිපත් කිරීම එතනින් නවතනවා. කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන අවස්ථාව දෙනවා. ප්‍රශ්නයක් නගන්න මොනවා හරි කියනවද පැහැදිලි නොවුණු තැන පොදුතරොන්සමයි අවසරත් සම්මත ඔව් අපහැදිලි තැනක් නැහැ දේශනාවේදී ඒ වුණත් මේ දැනගන්න ඕනේ එක්සෑම් එකේදී මේ සූත්‍ර 34 පිළිබඳවම පිළිතුරු ලියන්න වෙනවද? මෙහෙම කරන්න තියෙන. දැන් ගොඩාක් දුරට මට හිතෙනවා මේ දීගනිකාය ආශ්‍රයෙන් ප්‍රශ්නයක් ඇහි කියලා. එතකොට ඒක කිසියම් සූත්‍රයකටම කේන්දර වෙලා හයිද්දන්නේ නැහැ. එහෙම ආපු ස්වරූප තියෙනවා. දැන් ඊපාර ප්‍රශ්නයක් මධ්‍ය මධ්‍යමනිකාය පිළිබඳව විස්තර කරලා මට හිතෙන්නේ එක සූත්‍රයක් පිළිබඳව විශේෂ කරලා අහලා තිබ්බා. එහෙම ස්වરૂපයක් තියෙයිද දන්නේ නැහැ මම එහෙම හිතන්නේ නැහැ. නමුත් පොදුවේ දීඝනිකාය පිළිබඳව එහි විවිධත්වයේ පිළිබඳව හරි විශේෂත්වයේ පිළිබඳව හරි ඒ වගේ කාරණා ගැන විමසන්න ඉඩ තියෙනවා. එතකොට මේ විශේෂයෙන් කියලා මේ සම්පූර්ණයෙන් මේ සූත්‍ර දේශනා ගැන අවබෝධයක් තියෙනවා නම් හොඳයි. ඒ නැති වුණොත් සාමාන්‍ය දල අවබෝධයක් තිබ්බොත් ප්‍රමාණවත් වෙයි. කිසියම් පිළිතුරක් සාර්ථක ලියන්න. මහා පරිනිබ්බාන සූත්‍රය, ඒ වගේම ආටානාටිය මහා සමය වගේ සූත්‍ර අපි තහුරු සූත්‍රනේ, සිංගාලෝවාද සූත්‍රය. ඒ වගේ සූත්‍ර පිළිබඳව ටිකක් විශේෂ අවධානයක් යොමු කළොත් හොඳයි කියලා හිතෙනවා. මොකද දීඝනිකායේ මේ සූත්‍ර ටිකක් විශේෂ සූත්‍ර වෙන නිසා. ඊට අමතරව මේ ඉදිරිපත් කරපු කරුණු පිළිබඳව අවබෝධය ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. ගිය සතියේ සාකච්ඡා කළ අර පරිවාර පරිස්සම් කිහිපයක්. ඔව් ඔව්. එතකොට ඒකේ අපිට PDF එක ගන්න පුළුවන් වෙයිද? ආ ඒකයි අද එකයි එකට දාන්නම එක දාන්න බැරි වුණා. මම අද ඒක අද එකත් එක්කම මේ යොමු කරන්න. රත්තරන් තරහම්ඳුරන්. එහෙමයි හඳුරන්නේ. ආ ඊළඟට සඳහන් කරන්න ඕනේ මේ දැන් මම කියවනේ මුලින්ම කිව්වා මේ පාලි සාහිත්‍ය පොතට අදාළව තියෙන කාරණා මම මෙතන මේ දේශනාවේදී අදාළ කරගත්තේ නැහැ. නමුත් ඒකේ ඉතාමත් මේ වැදගත් කාරණා විවේචනාත්මකව සහ මේ විග්‍රහාත්මකව ඉදිරිපත් කළා තියෙනවා පරිවේශනාත්මකව ඒ කාරණාත් මේ කියපු කාරණාත් එක්ක තුලණය කරලා මේ ඔබ වහන්සේලා නෝට් එකක් සකස් කර ගන්නවා නම් වටිනවා නේද මේ දීගණිකාය පිළිබඳව සමාලෝචනයක් සමුන්ටම කියලා හදාගන්නේ වටිනවා ඉදිරියේදී මම පවත්වන දැන් මේ මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකායට අදාළව මම ප්‍රමුඛ මූලාශ්‍රය විදිහට මේ pāli සාහිත්‍ය පොතේ තියෙන ඒ කාරණා දේශනාවට ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ කාරණා මේ දැන් අපි උසස් පෙළට පෙනී සිටින අපේ හාමුදුරන් වහන්සේලාටත් ප්‍රයෝජනවත් කියන අදහසින් මොකද එතනදී අපිට මේ සූත්‍ර වලට සූත්‍ර එකින් එක මේ විදිහට විග්‍රහ කරන්න අවස්ථාවක් එන්නේ නැහැ කොහෙත්ම. එතකොට අපිට පොදු කාරණා ටිකක් ගැන තමයි අවධානය යොමු කරන්න වෙන්නේ. විශේෂ කාරණා ගැන විතරයි අවධානය යොමු කරන්න වෙන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ අපි මජ්ක්‍ධිම නිකාය සූත්‍ර පිළිබඳව මේ ආකාරයෙන් දීඝනිකාය වගේ අපි හොයාගන්න වෙනවද එතකොට සූත්‍ර? නෑ එතනදී මේ සූත්‍රයෙන් සූත්‍රය පිරික්සන්න අවශ්‍ය නැහැ. විශේෂ කාරණා ටික සාකච්ඡා කරමු. ප්‍රශ්න අහනකොටත් එහෙම මේ සූත්‍රයක්ම අහනවා නම් ඒක ඉතින් ටිකක් මේ අසාධාරණ ප්‍රශ්නයක්. මොකද නේද? සූත්‍ර 152 කින් එක සූත්‍රයක් ආශ්‍රයෙන් ප්‍රශ්නයක් අහනකොට ඒක ටිකක් හරි සාධාරණයි මේ ප්‍රශ්නේ මේ පාලි සාහිත්‍යයට අදාළ ප්‍රශ්නයක්නේ. එහෙම අහන එකක් නෑ ඉතින් ගොඩක් විට. මේ පාර අහලත් තියෙන්නේ මේ මට මතක්ුණේ දැන් සත්‍ය විභංග සූත්‍රය. ඒතර සත්‍ය විභංග සූත්‍රය පිරිත්පතේ තියෙන සූත්‍රයන්නේ. ඒක කාටත් කටපාඩම් හුරු සූත්‍රයක් නිසා තමයි එහෙම මේ මේ සූත්‍රයටම කේන්ද්‍ර කරලා ඒ ප්‍රශ්න අහලා තියෙන්නේ. නමුත් මේ හැබැයි මම ඒකයි කිව්වේ රාඨානාතිය මේ මහා සමය සිගාලුවාද ඒ වගේ සූත්‍ර වලට මේ ටිකක් ප්‍රමුඛ කරලා කේන්ද්‍ර කරලා දීගණිකාය පිළිබඳව ප්‍රශ්න අහෙන්න පුළුවන්. ඒකට අපිට මේ සූත්‍ර මතකයිනේ හුරුයිනේ. ඒ නිසා ඒවට ඉතින් පිළිතුරු ලියක් විතරක්ම පෞස්කාරයටපත් වෙන ගන්නෑ. එතකොට සල්නම් මේ උද්දත වශයෙන් ගන්න ඕනේ. ඔව් උද්දෘතත් සඳහන් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ නැති වුණත් කාරණා වශයෙන් ප්‍රමාණවත්. මේ මේ වගේ මේ සාහිත්‍ය දැන් අපි දැන් සාහිත්‍ය දැන් දීගනිකායේ තියෙන සාහිත්‍යයගේ ඒ වගේ දෙයක් නෙවෙයි මෙතන අහන්නේ. සාහිත්‍ය කාරණා පිළිබඳවනේ. එතකොට උද්දෘත තරම්ම වැදගත් වෙන්නේ නැහැ. කාරණා ටික තිබුණා නම් හරි. ඒ කියන්නේ සූත්‍රය අන්තර්ගතය. ඔව්. නේ. නමුත් හැබැයි සූත්‍රයකට කේන්ද්‍ර කරලා හද්දි නම් ඒ සූත්‍රයෙන් උද්දෘත අවශ්‍ය කරනවා. ඒ කොහොම පටන් ගත්තත් අපි දීර්ඝනිකාය පිළිබඳව හැඳින්වීමක් කළා තමයි. ඔව් ඒ විදිහට දැන් සූත්‍ර පිටකේ ගැනත් ඕන පොඩි පොඩ්ඩක් කාරණා කියලා ඒවා අපි මුලින් සාකච්ඡා කරලා තියෙනවානේ. ඒවා ගැනත් කියලා මේකට ප්‍රවේශ වෙන්න පුළුවන් නම් හොඳයි. මේ ඉදිරියේදී අපි අනු මේ ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරනනම් ඒවට පිළිතුරු සපයලා මේ ටිකක් පුරුදු වෙන්න ප්‍රශ්න වලට පිළිතුරු ලියද්දි කොහොමද කර්ම ඇතුළත් කරන්න ඕනේ කියලා. එහෙනම් එහෙනම් සම්මුතිය හොඳයි